සප්පුරිස ධම්මේ අවිනීතු පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංඤත්තා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවින් අභිනන්දති සංකින්ත හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමිති තින්වත්නි අද පොය දින ධර්ම දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ අද විශේෂ ධර්ම දේශනයක් පවත්වනම මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසේ තියෙන ප්‍රථම සූත්‍රය මූල පරියාය සූත්‍රය කියන එක. මේ මූල පරියාය සූත්‍රයෙන් මේ පින්වතුන් කවදාවත් බණ අහලා නැතුව ඇත. මමත් මෙච්චර කාලයකට මේ මූලපරියාය සූත්‍රයෙන් බණ ඇහුවේ නැහැ. දේශකයාණන් වහන්සේලා මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන ඊටාම ගැඹුරු බව. අනික් කාරණේ තමයි මේ සූත්‍රයේ අති දීර්ඝ විස්තරයක් තියෙනවා. ප්‍රධාන කරුණු වශයෙන් 192ක් තියෙනම ඒක පද වශයෙන් බෙදී බෙදී ගියාම 1152ක් වෙනවා. මේ කරුණු ගැනුව සලකලා බැලුවහම මේ පින්වතුන්ටත් වැටහෙවි මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කිරීම ලේසි පාසු කාරණයක් නොවන බව. කොහම වුණත් කාටත් අහන්නට නොලැබෙන මේ මූලපරියාය සූත්‍රයෙන් යම්කිසි ප්‍රමාණයකින් විස්තර කරමින් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු ඊටාම ගැඹුරු සූත්‍රයක් නිසා මගේ ශක්ති ප්‍රමාණය මේ දේශනාම කරන්නට බලාපොරොත්තු වෙනම හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා හිතට අරගෙන ශීල භාවනාදී ප්‍රතිපatti ධර්මයන් පුරලා ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳද්දී 500ක් භික්ෂූන් වහන්සේලාට තමයි මේ ධර්ම දේශනාව කළේ. ඒ ගැන ඉදිරියේදී තා විස්තරයක් කරන්නට බලාපොරොත්තු වෙනම මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනම ඉද බික්කමේ අස්සතවා පොතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදු අරිය ධම්මේ අබිනීතු සප්පුරිසානං අදස්සාමි සප්පුරිස ධම්මස්ස අපෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ කියන මෙන්න මේ කොටස. මහණෙනි මේ ලෝකයෙහි අස්ත්‍රතවත් පෘථග්ජනය. එයා අරියාණං අදස්සාමි ආර්යයන් දකින්නේ නැහැ. මෙතන ආර්යයන් කියන්නේ බුදු පසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා. මේ කියන ලද ප්‍රත්‍යඥයා ආර්යයන් දකින්නේ නැහැ. එයාට ආර්ය දර්ශනයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්ම කියන සීල සමාධි ගුණ හෝ සමාධි විදර්ශනාදී මේ ශාසනයේ ගුණ ඒ පිළිබඳව මුහුත දක්ෂතාවයකුත් නැහැ. එහෙම එහෙකුත් නැහැ. ආර්ය ධම්මේ අවිනීතු ආර්ය ධර්මයේ තියෙන විනය හික්මී ඒ හික්මීම් වලින් හික්මිලක් නැහැ අබිනීතයි. සතංග විස්කම්බන සමච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියන මේ විනයයන්ගෙන් මේ පුජ්‍යලයා හික්මිලක් නැහැ. ඊළඟට සප්පුරිසානං අදස්සාමි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතු ඒ කියන්නේත් අර කියාපු කාරණේම තමයි සප්පුරුෂය කියන්නේ ආර්යය කියන්නේ එකම පිරිසකට තමයි කවුද බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේ උන්වහන්සේලා කෙලෙස් ප්‍රහාණය කළ නිසා කෙලෙස් වලින් දුරු නිසා ආර්ය ධර්මයන්ට හිමිකාරයන් වෙලා තියෙන නිසා ආර්ය කියලා කියනවා. එතකොට මේ අස්ත්‍රතවත් පෘථග්ජනය මේ ආර්යයන් ආශ්‍රය කරන්නේත් නැහැ ඔහුට ආර්ය ධර්මයන් පිළිබඳව දක්ෂතාවයකුත් නැහැ. ඒ ආර්ය ධර්මයන්ට අනුව හික්මීමකුත් නැහැ. සත්පුරුෂ ආර්ය කියන පද දෙකම ඒ අනුව තේරුම් ගන්නට ඕන. මේ දෙකෙන්ම අදහස් කරන්නේ බුදු පසේ බුදු මහරහත් උත්තමයන්න් වහන්සේලා බව මතකයේ තබා ගන්නට. උන්වහන්සේලා ආශ්‍රය නොකරන උන්වහන්සේලාගේ ධර්මයේ පිළිබඳව දක්ෂතාවයක් නැති ඒ ධර්මයට අනුව හික්මිලා නැති පුජ්‍යලයක් තමයි මේ අශ්‍රතවා පතක් ජනය කියලා. ප්‍රතග්ජනය දෙන්නෙක් ඉන්නම කල්යාණ ප්‍රතග්ජන අන්ධ ප්‍රතග්ජන කියලා. කල්යාණ ප්‍රතග්ජනයා ආර්ය ධර්මයන්ට අනුව යම්තරම් ප්‍රමාණයකින් ඒවා තේරුම් ගන්න. මෙතන අදහස් කරන්නේ අන්ධ ප්‍රතග්ජනයා කියලා. අන්ධ ප්‍රතග්ජනයා බුදුරජාණන් වහන්සේ තවත් තැන්වල දේශනා කළා තියෙනම අන්ධෝ ඒකචක්කු විචක්ඛු කියලා. ඇතම් කෙනෙකුට දෙකම පේන්නේ සම ඇතම් කෙනෙකුට එක ඇහක් පේනවා ඇතම් කෙනෙකුට දෙකම පේනවා. එතන මේ අන්ධ කියන එකෙන් අදහස් කරන්නේ මෙලෝ පරලෝ දෙකම පිළිබඳව අභිවෘද්ධියක් දැනීමක් මොනවත්ම නැති පුද්ගලෙ. අන්ධ ප්‍රත්‍යක්ෂය. මේ අන්ධ ප්‍රත්‍යක්ෂණයා මොකද කරන්නේ? පඨවෙන් පඨවිතෝ සංජානනති. පෘථිවිය පෘථිවිය වශයෙන් හඳුනා ගන්න. මෙතන අටුවාවෙහි කේසාදී කොටස් පඨවි වශයෙන් හඳුනා ගන්න බවත් විස්තර කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් කොටසත් විස්තර කරලා තියෙනවා. මේක තියෙනවා ඉදිරියට පදමාලාවක්. ඒකත්ත කියලා පදයක් තියෙනවා. ඒ ඒකත්ත කියන පදයෙන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතරම අදහස් කරනවා. නානත්ත කියලා තව පදයක් තියෙනවා. ඒකෙන් අදහස් කරනවා පංච උපාදානස්කන්ධ. මෙන්න මේ කරුණොත් සලකලා බලලා ඊළඟට nettippakaranē කියන එකේ විස්තර කරලා තියෙනවා සමාන ධර්ම වලින් එකක් දේශනා කළාම අනිත් ඒවත් අපට ඒකට ඇතුල් කරගන්නට පුළුවන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතරෙන් වේදනාව ගැන කිව්වනම් සංඥා සංස්කාර විඥාන කියන මේ තුනත් අපිට ගන්න පුළුවන්. එතකොට මේ හතර ආශ්‍රය කරගෙන පවතින රූපස්කන්ධයත් ගන්න පුළුවන්. මේ නීතියට අනුව ඊළඟට මේකෙම ඉදිරියේදී ඒකත්ත නානත්ත කියන පද වලින් විස්තර වෙන හැටියටත් අපි මෙතන පංච උපාදානස්කන්ධය කියලා විවහාර කරනවා. පංච උපාදානස්කන්ධය. එහෙම තේරුම් ගන්න පුළුවන් මේ අසන්නන්ට. එතකොට බුදු පසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා දැකලා කියලා ආශ්චර්ය කරලා නැති ඒ පිළිබඳව දක්ෂතාවයක් නැති ඒ පිළිබඳව හික්මීමක් විනයක් නැති අන්ධ ප්‍රතග්ජන පඨවින් පඨවිතෝ සංජානා දැන් කලින් කියා දුන්න හැටියට අපි මෙතන ගන්නේ පංච උපාදානස්කන්ධය කියලා කිව්වනේ අසන්නන්ට අවබෝධයට පහසුවෙන් ඒ ධර්මයටත් ගැළපෙන හැටියට පංච උපාදානස්කන්ධය කියලා ගන්න. පඨවින් පඨමිතෝ සංජානාති මේ පංච උපාදානස්කන්ධය විපරීත සංඥාව මේක නিত্য සදාතනික එකක් හැටියට බොහොම සුවදායක සැපැති එකක් හැටියට ඊටමත් සුබ එකක් හැටියට ආත්මයක් හැටියට තවත් විවිධාකාරයේ මේ අන්ධ ප්‍රතග්ජනයා පංච උපාදානස්කන්ධය පිළිබඳව නিত্য සුඛ සුභ ආත්ම ආදී වශයෙන් මේ වැරදි කල්පනාවට බහින. ඇයි මෙහෙම කල්පනාවට බහින්නේ? එකක් තමයි උඩින් කියන ලද ආර්යයන්ගේ ධර්මය පිළිබඳව හික්මීමක් අනික තමයි අන්ධ ප්‍රත්‍යඥය උම්මත්තකය වාගේ උම්මත්තකය කියන පිස්සනේ උම්මත්තකය කරන්නේ මොකද්ද හිතන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා දන්නේ ඒ වගේ අන්ධ ප්‍රත්‍යඥයත් උම්මත්තකෙක් වගේ. ඒ නිසා නොයෙක් ආකාරයෙන් වැරදි සංකල්පනාවල් ඇති කර ගන්නවා. එතකොට මුලින්ම පඨවින් පඨවිතෝ සංජානාති. පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් හංගිනවා. එහෙම මෙයා තේරුම් ගන්නව හඟින. මඤ්ඤණා කරනවා කියලා එකට කියන්නේ. ඒක ඉදිරියේදී කියවෙනවා මේම පංච උපාදානස්කන්ධය පිළිබඳව විපරීත සංඥාවෙන් නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් මේක අල්ලා ගන්න. මේ පළවෙනි පියවර තමයි අන්ධ ප්‍රත්‍යඥය. ඊළඟට පඨවින් පඨවිතෝ සංඤත්තා පඨමින් මඤ්ඤති මේ පංච උපාදානස්කන්ධය නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් විවිධාකාරයෙන් විපරීත සංඥාවෙන් වැරදි කල්පනාවෙන් අරගෙන පඨවින් මඤ්ඤති පඨවින් මඤ්ඤත කියන්නේ මඤ්ඤනා වශයෙන් අරගන්න. මුලින්ම කියලා දුන්නා අපි මේක කැටි කළා හිටම් පංච උපාදානස්කන්ධය වශයෙන් ගන්නම කියලා. තව ඉදිරියට පඨවි පමණක් නෙමේ ආපෝ තේජෝ වායෝ මේ විදිහට විස්තරය තියෙන නිසා එහෙම ගැනීම සාධාරණයි කියලා හිතන්නට පුළුවන්. පඨවින් පඨවිතෝ සංඤත්තා පඨවින් මඤ්ඤති. අර කලින් කියාපු හැටියට පංච උපාදානස්කන්ධය විපරීත සංඥාවෙන් නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන ඊළඟට මේ අන්ධ ප්‍රත්‍යඥයා පඨවින් මන්නේ මේ පංච උපාදානස්කන්ධය තණ්හා මාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගන්නවා මේ පංච උපාදානස්කන්ධය මම කියලා මානයෙන් අල්ලා ගන්නවා මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා තණ්හාවෙන් අල්ලා මේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මයයි කියලා දෘෂ්ටියෙන් අල්ලා ගන්න. මේවට කියනවා මඤ්ඤණා කියලා. හැඟීම් වැරදි හැඟීම්. වැරදි කල්පනා, වැරදි සංකල්පනා. ඒවා තමයි මඤ්ඤණා කියන්නේ. ඒ වැරදි කල්පනා වැරදි හැඟීම් සේරම තණ්හාමාන දෘෂ්ටි වශයෙන් තුන් ආකාරයකින් බෙදී යනවා. ධම්මී අන්ධ ප්‍රත්‍යඥය පංච උපාදානස්කන්ධයේ මුලින්ම නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගත්තා. ඊළඟට දැන් දෙවෙනි පියවරේදී මොකද මේ පංච උපාදානස්කන්ධේ තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ගන්න. ඒකත් විපරීත සංඥාවෙන් ගන්න. මේ පංච උපාදානස්කන්ධය මමය මගේය සත්වයාය පුජ්‍යලයාය කියලා මේ විදියට තණ්හා මාන දෘෂ්ටි වශයෙන් මේ අන්ධ ප්‍රත්‍යඥයා පංච උපාදානස්කන්ධය පිළිබඳව අල්ලා ගන්නා එක වැරදි සංකල්පනාවට බහිනවා. ඔය දෙවෙනි පියවර. පඨවින් පඨවිත සංඤත්තා පඨවින් මඤ්ඤත. මුලින්ම වදාළ පඨවින් පඨවිත සංජානනා පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්මාදී වශයෙන් සංකල්පනාමට එහෙම ගන්නවා ඊළඟට පඨවින් පඨේතෝ සංඤත්තා ඒ විදිහට නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් සංකල්පනාව ඇති කරගෙන මඤ්ඤණාව ඇති කරගෙන පඨවින් මඤ්ඤති තණ්හා මාන දෘෂ්ටි වශයෙන් පංච උපාදානස්කන්ධේ අල්ලා ගන්නවා. පඨවින් මඤ්ඤති කියන්නේ ඒකයි. ඊළඟට පඨවියාමඤ්ඤ. මේ පඨවියාමඤ්ඤති කියන එකෙන් අදහස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ වාසය කරන්නේ සත්වයෙක් පුජ්‍යලයක් ඉන්නවා කියලා ගන්න. මේකත් මේ අන්ධ ප්‍රත්‍යඥ විපරීත සංඥාවෙන් අයෝනිසෝ මානසිකාරයෙන් ගන්න ආකාරය. පඨවියා මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධයේ ඇතුළෙහි සත්‍යයක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා වාසය කරන්නෙක් ඉන්නවා දැන් ගෙයක් ගැන බැලුවාම මේ ගෙදර වාසය කරන්න වෙනවා. සත්‍යය ඉන්නවා පුජ්‍යලය ඉන්නවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවා කියලා ගන්න. ඒක තමයි පඨවියා මඤ්ඤති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් තුන් ආකාරයකින් මේ අන්ධ ප්‍රතග්ජනයා පංච උපාදානස්කන්ධය පිළිබඳව තණ්හා මාන දෘෂ්ටි වශයෙන් අල්ලාගත්තා. ඊළඟට පඨවිතෝ මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධයෙන් බාහිරව පිටත්තරව ආත්මයක් පරමාත්මයක් සත්‍යයේ කුජලයක් ඉන්නවා කියලා ගන්න. විපරීත සංඥාවෙන් ගන්නවා. අයෝනිසෝ මානසිකාරයෙන් ගන්නවා. පඨ විතෝ මඤ්ඤති කියලා වදාළේ ඒකයි. මේ පංච උපාදානස්කන්ධයෙන් පිටත් කරනවා. සත්‍යයක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා ආත්මයක් තියෙනවා පරමාත්මයක් තියෙනවා සදාතනික දෙයක් තියෙනවා කියලා හිතන් එහෙම අරගන්නා මේ අන්ධ ප්‍රතක්ත ඔය හතරවෙනි පියවර හතරවෙනි පියවර තමයි මේ විදියට මේ අන්ධ ප්‍රතග්ජනයා පඨවිතෝ මඤ්ඤති කියලා මේ පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිර වූ අන්‍ය වූ ආත්මයක් සත්‍යයේ කුජලයේ ඉන්නවා සදාතනික දෙයක් තියෙනවා කියලා එහෙම ගන්න. ඊළඟට පඨවින් මේති මඤ්ඤති එතනත් අර මඤ්ඤනා වශයෙන් ගැනීම හැබැයි එතන එකක් තියෙනවා තණ්හා මඤ්ඤණාව විතරයි. දැන් මම කියනකොට මාන මඤ්ඤණාව. මගේ කියනකොට තණ්හා මඤ්ඤණාව. මගේ ආත්මයයි කියනකොට දෘෂ්ටි මඤ්ඤණාව. මේ පස්වෙනි පදයෙන් අදහස් කරන්නේ පඨවින් මේති මඤ්ඤත කියලා මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා සදින්ම බැඳිලා අල්ලා ගන්නවා තණ්හා. ඒකත් මඤ්ඤණාවක් තණ්හා මඤ්ඤණාවෙන් අල්ලා ගන්නවා කියන එක. ඊළඟට පඨවින් අභිනන්දති. හයවෙනි අවස්ථාව. පංච උපාදානස්කන්ධය පිළිබඳව අභිනන්දනයේට සතුටට ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. මේ කාරණේ පිළිබඳව අපි සාමාන්‍යයෙන් සලකා බැලුවාම සමස්තයක් වශයෙන් මේ සාමාන්‍ය ජනයා අන්ධ ප්‍රතග්ජනයා පංච උපාදානස්කන්ධය පිළිබඳව තණ්හාවෙන් අල්ලගන්නවා මානෙන් අල්ලගන්නවා දෘෂ්ටියෙන් අල්ලගන්නවා එහෙම අල්ලාගෙන අනිත්‍යාදී ලක්ෂණයෙන් යුක්ත වූ මේ පංච උපාදානස්කන්ධය ඊටාම සුවදායක ප්‍රණීත එකක් හැටියට සලකනවා අපට දකින්න පවා ලැබෙන මනේ මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් ජීවිතය කොයිතරම් ආකාරයෙන් සලකනවද ඇඳලා පැළඳලා ලස්සනට සුවඳ විලවුන් ගල්බල විවිධ මෝස්තර වලින් විවිධ විලාසිතා වලින් මේ කය සරසල කටයුතු කරනවා එතකොට මේ ආත්ම භාව ජීවිතයේ පිළිබඳව මේ කියන ලද ඔක්කොම ටිකේ පංච උපාදානස්කන්ධයේ මහා පුදුම සාන්ත ප්‍රණීත එකක් බොහොම සුවදායක එකක් කියලා වැරදි සංකල්පනාවෙන් ඒක අල්ලා ගන්නවා මඤ්ඤණා කරනවා කියන්නේ ඒකයි පොදු වශයෙන් ගන්නකොට ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳව තණ්හා දිට්ඨි මාන වශයෙන් අල්ලා ගැනීම තමයි මෙතනින් අදහස් කරන්නේ. මඤ්ඤණා කරනවා කියන්නේ ඒකයි. ඇයි මෙහෙම මඤ්ඤණා කරන්නේ මේ අන්ධ ප්‍රතඥය උම්මත්තේකෙක් වගේ. මොනවා කියනවද මොනවා කරනවද මොනවා හිතනවද දන්නේ ඒක එක කාරණයක් අනික මේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ඇසුරු කළා නෑ ඒ ධර්මයේ දක්ෂතාවයක් නෑ ඒ අනුව හික්මිලා මේ කරුණු නිසා මේ අන්ධ ප්‍රසග්ජනයා මෙතෙක් කියන ලද මේ ඒ ආකාරයෙන් පංච උපාදානස්කන්ධය තණ්හා මාන දෘෂ්ටි වශයෙන් තදින්ම අල්ලා ගන්න පුදුම ආශාවක් පුදුම බැඳීමක් මේ පංච උපාදානස්කන්ධයට තියෙනවා. පුදුම මානයක්, පුදුම දෘෂ්ටියක්. මෙන්න මේ විදියට මේ අන්ධ ප්‍රත්‍යඥයා ගන්නම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා අවසානයේ වදාරන බුදුරජාණන් වහන්සේ සංකිස්ස හේතු එහෙම ගැනීමට මොකද්ද මේ හේතුව? අපරඤ්ඤාතං කස්සාති වදාම. මේ අන්ධ ප්‍රත්‍යඥය ජීවිතය පංච උපාදානස්කන්ධය පරිඤ්ඤාත කලේ නැහැ. අන්නේ ඒ නිසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දේශනාවේ තියෙනවා පරිඥාත කරනවා කියලා පිළිවෙල. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා තුනක් තියෙනවා. ඥාත පරිඥාම කියලා කියන්නේ නාම රූප ධර්මයන් ඒ ඒවායේ ලක්ෂණ වශයෙන් තේරුම් ගැනීම මේ ගැන නොඑක් වර ධර්ම දේශනා කරලා තිබෙනම ඒ නිසා දිගට විස්තර කරන්නේ නැහැ වේදනාදී නාම ධර්මයන් අරමුණට නැමෙන ස්වභාවයෙන් නිසා නාම කියලත් රූප ධර්මයන් කැඩෙන බිඳෙන අර්ථයෙන් රූප කියලත් වේදනාව අරමුණ රස විඳින අර්ථයෙන් සංඥාව අරමුණ හඳුනා ගන්න අර්ථයෙන් මේ විදිහට ඒවා තියෙන පුද්ගලික ලක්ෂණ වශයෙන් හඳුනා ගන්නවා තේරුම් ගන්නවා ඒකට කියනවා ඥාත පරිඥාව මේ ඥාත පරිඥාවට භූමිය තමයි කාංකා විතරණ විසුද්ධියතේ එතෙක් ක්‍රියා කරන්නේ ඥාත පරිඥාව ඊළඟට චීරණ පරිඥා කියලා කියන්නේ මේ පුජ්‍යලක ලක්ෂණ වශයෙන් හඳුනාගත් නාම රූප ස්කන්ධාදී ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ විදිහට අනිත්‍ය ආදී හැටියට තේරුම් ගන්නවා අවබෝධ කරගන්න. ඒකට කියනවා තීරණ පරිඥාව ඒ තීරණ පරිඥාවට භූමිය තමයි කාංකා විතරණ විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානය දක්වා මේ ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ තීරණ පරිඥාව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පහාන පරිඥාව මේ විදිහට නාම රූප ධර්මයන් වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන ඊළඟට ඒවා තියෙන අනිත්‍ය ආදී ලක්ෂණ අවබෝධ කරගෙන තුන්වෙනිව ඒවා පිළිබඳව තිබෙන ඡන්ද රාගය, ආශාව රාගය ඔක්කොම ප්‍රහාණය කළා ගන්න. ඒකට කියනවා පහාන පරිඥා කියලා. භංග ඥානයේ පටන් ඉදිරියට මාර්ගඵල දක්වාම ඒ ප්‍රදේශයේ ඔක්කොම පහාන පරිඥාමට බොහෝ එතකොට මේ අන්ධ ප්‍රත්‍යඥයා ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියන මේ විදියට පිරිසිඳ දැනගෙන නැහැ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකට හේතුව මේකයි. මොකද්ද හේතුව? අන්ධ ප්‍රතග්ජනය මේ කියන ධර්මයන් ඥාත පරිඥාවෙන්, තීරණ පරිඥාවෙන්, පහාන පරිඥාවෙන් දැනගෙන නැහැ. නොතේරුම්කම්. දන්නේ නැතිකම නිසා මේ පංච උපාදානස්කන්ධය මෙහෙම ගන්නවා. පඨවින් පඨවිතෝ සංජාන. පංච උපාදානස්කන්ධය ස්ථිර වශයෙන් එකක් හැටියට ගන්නවා. පඨවින් මඤ්ඤති තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ගන්නවා. පඨවියා මඤ්ඤති පංචස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයෙන් බැහැරව ආත්මයක් සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා කියලා ගන්න. පටවිතෝ මඤ්ඤති. පටවියෙන් ඇතුළෙහි මේ පංච උපාදානස්කන්ධයේ ඇතුළේ සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා කියලා ගන්නම පංච උපාදානස්කන්ධයෙන් පිටත්තරව සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා කියලා ගන්නවා. පඨමින් මේති මඤ්ඤති තණ්හාමඤ්ඤනාවේ තනිකර තණ්හාමඤ්ඤනාවෙන් අල්ලා ගන්න. පඨමින් අබිනන්දති බොහෝම හොඳට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ඇයි මේ විදියට වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනම අපරඤ්ඤාතං තස්සාති වදා. අර කියන ලද ඥාත පරිඤ්ඤා චේරණ පරිඥා කියන මේ පරිඥාවන්ගෙන් පිරිසිඳ දැනගෙන නැති නිසා මේ අන්ධ ප්‍රත්‍යඥයා මේ විදියට තණ්හා දෘෂ්ටි මාන වශයෙන් පංච උපාදානස්කන්ධේ අල්වා මේ පඨවි වශයෙන් දේශනා කළා වාගේ ඔක්කොම පද 24ක් තියෙනවා ආපෝ තේජෝ වායෝ භූත කියන්නේ භූමාතු දෙවියෝ දේවෝ චාතුරු මහරජිකාදී දෙවියෝ පජාපති මාර්යාගේ ප්‍රදේශේ මාර්යත් සමඟ බ්‍රහ්ම බ්‍රහ්මය ආභස්සර දෙවිය සුභකින්නක දෙවිය වේහප්පල දෙවිය අභිභූ කියන්නේ අසඤ්ඤ සත්‍ය දෙවියෝ ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන දිත්ත දකින ලද දේවල් සුත අසන ලද දේවල් මුත ආග්‍රහණය කරන ලද රස විඳින ලද ස්පර්ශ කරන ලද දේවල් විඤ්ඤාත සිතින් දැනගන්නා ලද දේවල් ඒකත් වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ නානත්ත්‍ය පංච උපාදානස්කන්ධ සබ්බං සියලුම ධර්ම නිබ්බාණං ditta ධම්ම නිබ්බාණය කියන ඒ කාලේ අතම් කෙනෙක් සිටියා ਸਰව ප්‍රකාරයෙන් හොඳට සුව පහසුව පංච උපාදානස්කන්ධයේ ඇලී බැඳී පංචකාම සම්පත් විඳිමින් වාසය කරනවා නම් ඒක තමයි ditta ධම්ම නිබ්බාණය ඔය ඔක්කොම මුල් පදයත් එක්ක පද 24ක් තියෙනවා. මේ 24 ආකාරයකින් අන්ධ ප්‍රත්‍යඥයා තණ්හාවෙන් ගන්නවා, මානෙන් ගන්නවා, දෘෂ්ටියෙන් ගන්නවා, මඤ්ඤණාවෙන් ගන්නවා. මේකට කියනවා ප්‍රත්‍යඥ වාරය කියලා. ඊළඟට යෝපිසෝ භික්කවේ භික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති මහණෙනි යම් භික්ෂුවක් ශෛක්ෂ්‍ය භාවයට පත් වෙලා අපත්තමානසෝ කියන්නේ තාම රහත් වෙලා නැහැ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති රහත් බව ප්‍රාර්ථනා කරමින් වාසය කරයි සෝපි පටවින් පටවිතෝ අභිජානාති. අන්න එතන වෙනසක් තියෙනවා. මේ ආර්ය ශ්‍රාමකයා පංච උපාදානස්කන්ධය අභිජානාති කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ විදියට දැනගන්න එක තමයි අභිජානාති කියන්නේ. මෙතන ආර්ය ශ්‍රාවකයා කියනකොට සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ පුජ්‍යලයන් තුන් දෙනාම ඇතුළත් මේ අය පඨමින් පඨමිතෝ අ비ජානාති අපි මුලින්ම කියලා දුන්න පඨවි කියන වචනයෙන් අපි පංච උපාදානස්කන්ධය ගන්නවා කියලා මේ පංච උපාදානස්කන්ධය අ비ජානාති කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න මොකද්ද විසිත්ත්‍ය ඥානය? අනිත්‍ය ආදී වශයෙන් දැනගන්න. අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනානුවණින් දැනගන්නම අනිත්‍ය ආදී වශයෙන් මාර්ග නුවණින් දැනගන්න. අභිජානාති කියලා බදාලේ ඒකයි. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් මාමඤ්ඤ අර විදිහට පංච උපාදානස්කන්ධයේ විශිෂ්ඨ ඥාණයෙන් දැනගෙන පටවින් මාමණ්ඩි. මෙතන පොඩි වෙනසක් තියෙනවා තණ්හාමාන දෘෂ්ටි කියන මඤ්ඤණා තුනක් කියලා කියනවා කියලා කලින් කියලා දෙනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ආර්ය පුජ්‍යලයන් තුන් දෙනාම තණ්හා මාන කියන මඤ්ඤණාව ඒවා නැති කළා නෑ ප්‍රහාණය කළා නෑ ඒවා වුන්ට තියෙනවා ඒ නිසා මා මඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ දෘෂ්ටි මඤ්ඤනාවෙන් නම් කොහෙත්ම ගන්නෙ නෑ තණ්හාමාන මඤ්ඤනාවල ඕලාරික කොටස් ඒ ආර්ය ශ්‍රාවකයන්ට ප්‍රහාණය වෙනවා නමුත් සහමුලින් ගන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයොත් සමහර විටක තණ්හා මාන මඤ්ඤණාවෙන් ගන්න පුළුවන්. දෘෂ්ටි මඤ්ඤණාවෙන් නම් ගන්න බෑ. පඨවියං මාමඤ්ඤ මේ පංච උපාදානස්කන්ධයේ ඇතුළෙහි සත්‍යේ කුජ්ජලේ ආත්මයක් තියනා කියලා එහෙම ගන්නවා. නමුත් තණ්හාමාන වශයෙන් ගන්න. ආර්ය ශ්‍රාවකය ගන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි. පඨවිතෝ ආමඤ්ඤ මේ පංච උපාදානස්කන්ධයෙන් පිටත්තරව සත්‍යයේ කුජලයේ ආත්මයක් කියනම කියලා එහෙම ගන්නෙ නෑ. ඇයි දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. දිත්‍යානුසය කියන එක ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාන්තය කියන එකත් ප්‍රහාණය වෙනවා. දැන් අනාගාමි පුජ්‍යලයට නම් කාමරාග ව්‍යාපාදත් ප්‍රහාණය වෙනවා. නමුත් තණ්හාමාන ප්‍රහාණය වෙලා නැහැ. පඨවින් මාබිනන් පංච උපාදානස්කන්ධය පිළිබඳව අභිනන්දනයේට සතුටටපත් වෙන එක්තරා ප්‍රමාණයකි. ඒ නිසා තමයි සෝවාන් පුජ්‍යලය ගෘහ ජීවිත ගත කරන්නේ. ඒ ආයත දෘෂ්ටි මඤ්ඤණාම කියන එක නැහැ. නමුත් තණ්හාමාන මඤ්ඤණාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා නැහැ. ඒ වගේ බලය යම් කිසි ප්‍රමාණයකින් අඩු කරලා විතරයි. සංකිස්ස හේතු ඒකට මොකද්ද හේතුව? පරඤ්ඤයං තස්සාති වදාන බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒකට හේතුව තමයි මේ ආර්ය ශ්‍රාමකයෝ ශේක පුජ්‍යලයෝ ඒගොල්ලන්ට තියෙනවා තම පරිඥාත කරන්න. ඉවරයක් නැහැ ඒගොල්ලෝ. ඒ නිසා පරිඥාතේ සම්පූර්ණ නැති නිසා මෙහෙම වෙනම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කොටසේ සමස්තයක් වශයෙන් ගත්තාම සෝවාන් සකරදාගාමි අනාගාමි කියන ආර්ය ශ්‍රාවකයෝ මේ පංච උපාදානස්කන්ධය දෘෂ්ටි මඤ්ඤණා මතෙන් නම් කොහොමදවත් යන්නේ? උන්වහන්සේලාට ඒව ප්‍රහාණය වෙනවා. තණ්හා මාන මඤ්ඤණා බලත් ඕලාරික කොටස යායට ප්‍රහාණය නමුත් නොගන්නවා කියලා කියන්න බෑ. මොකද ඒවා ඉතිරි වෙලා තියෙන නිසා නොගන්නවා කියන්නේ. තණ්හා මාන මඤ්ඤණාවෙන් ගන්න පුළුවන්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. පරිඤ්ඤයං තස්සාති වදාළේ. එයා තවදුරටත් ඉදිරියට මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැනගන්නට. ඒ නිසායි මෙහෙම වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අර කලින් කියාපු පද 24 ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් මේ 24 මෙතෙන්ට සම්බන්ධ වෙනවා. මේ ශේක බුද්ධලයොත් ආපෝ තේජෝ ආයෝ ආදි මුලින් සඳහන් කළ එද පද 24 හැටියට ඒක ආකාරයෙන් ඒ කිසිවක් දෘෂ්ටිමඤ්ඤණාවෙන් ගන්නෙ නැහැ කන්නාමාන වඤ්ඤණාවත් ඒ ඇට අඩුයි නමුත් නැති වෙලාම නැහැ ඔස්සේක වාරය කියලාවකට කියන්නේ මූලපරියාය සූත්‍රය ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරනවා යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං තේනාසව ගුසිතවා කතකරණේයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජන සම්මජඤ්ඤා විමුක්තෝ මේ පද පෙළියක්ම කියවනවා මේ පදපේලියෙන් අදහස් කරන්නේ මහරහතුන් වහන්සේ. උන්වහන්සේ කරන කටයුතු ටික උන්වහන්සේ කරපු වැඩ ටික තමයි මේ පදමාලාවෙන්ම අදහස් කරන්නේ. යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං සේරම කෙලස් ප්‍රහාණය කර. කීනාසවෝ සේරම ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කර. උසිතවා සීල සමාධි ප්‍රඥා කියන ආර්ය මාර්ගය කියන මේ බ්‍රහ්මචර්යාව ඒකේ වසන අවසාන වසන ලද බ්‍රහ්මචර්යාව ඇති උසිතව කතකරණීය චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පරිඤ්ඤා පහාන සත්‍ය කිරියා භාවනා වශයෙන් මේ විදිහේ කල යුතු ධර්මයන් කටයුතු ඔක්කොම කරලා අවසන් කරනවා. හෝහිත භාරෝ පංච උපාදානස්කන්ධේ නැමැති බර බහා තබන. පුනහන්සේලා අතීත කර්මයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධේ දරණම පිරිනුවන් පානකේ නමුත් පිරිනිවන් පෑමෙන් එහාට ලැබෙන පංච උපාදානස්කන්ධයේ බර සේරම බහා තමයි. අනුපත්ත සදත්තෝ ස්වార్థය තමන්ගේ අර්ථය කියනවා නිවනට. නිවන නැමැති ස්වార్థය තමන්ගෙන ගිය ප්‍රතිපත්ති ධර්මයේ අර්ථය සේරම සම්පූර්ණ කළා. පරික්ඛීන භව සංයෝජන සේරම භව සංයෝජන භවයේ බැඳීම් ඔක්කොම ශේකල්ලා තියෙනවා සත්කා දෘෂ්ටි ආදී දසවිධ සංයෝජනයන් සේරම ප්‍රහාණය කරනවා සම්මදඤ්ඤා විමුක්තෝ මනාකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගෙන අනිත්‍ය ආදී ලක්ෂණ දැනගෙන මේ විදිහට සම්පූර්ණ කෙලසුන්ගෙන් ඉතිරි නැතිවම මිදිලා මේ ටිකෙන් ඔක්කොගෙම අදහස් කරන්නේ මහරහතුන් වහන්සේ ඊළඟට සෝපි පඨවින් පඨවිතෝ අභිජානාති අර මුنين කියාපු පද හයමයි ඒ මහරහතන් වහන්සේ පඨවින් පඨවිතෝ අභිජානාති. පංච උපාදානස්කන්ධය විශිෂ්ඨ ඥාණයෙන් දැනගන්න. අනිත්‍ය ආදී වශයෙන් නිකන් නෙමේ පරතරටම ගිහිල්ලා දැනගන්න. පඨවින් පඨවිතෝ අභිජානාති. පංච උපාදානස්කන්ධය විශිෂ්ඨ ඥාණයෙන් පරතරටම ගිහිල්ලා පතුලටම අවබෝධ කරගන්න. අභිජානාති කියන්නේ ඒකයි. පඨමින් පඨවිතෝ අභිඤ්ඤාය පඨමින් නමඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් මනාකොට අවබෝධ කරගෙන ඊළඟට පඨවින්න මඤ්ඤති මේ පංච උපාදානස්කන්ධය මමය මගේය මගේ ආත්මයයි කියලා ගන්නෙ. උන්වහන්සේ සෝවාන් මාර්ග ඥානයේදීම දෘෂ්ටි මඤ්ඤණාව කියන එක නැති කළා. තව දෙකයි ඉතුරු වුණේ. මාන මඤ්ඤණා, තණ්හා මඤ්ඤණා කියන දෙකයි. රහත් බවට පත්වනෑම පස්සේ තණ්හා මාන වශයෙන් මඤ්ඤණා කරන්නේ ගන්න. ඒ නිසා පඨමින් පඨවිතෝ අභිඤ්ඤාය පඨමින් න මඤ්ඤති. තණ්හා මාන දිස්ත්‍වියන මේ මඤ්ඤණාවෙන් ගන්නෙ නෑ මහරහතුන් වහන්සේ. පඨවියාන මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ නිවාසී කෙනෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා සත්‍යයක් පුජ්‍යලයක් ඉන්නවා කියලා එහෙම ගන්නවා. ඒ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඉන්නේ. කලයුතු සේරම කටයුතු කළා අවසන් කළා ඉන්නේ. ඒ නිසා පඨවියාන මඤ්ඤති මේ පංච උපාදානස්කන්ධයේ ඇතුලේ සත්‍යේ කුජ්ජලයේ ඉන්නවා කියලා ගන්නෙ නෑ මහරහතුන් වහන්සේ. පඨවිතෝන මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධයෙන් බාහිරව පිටත්තරව සත්‍යයේ කුජලයක් ඉන්නවා කියලා එහෙම මඤ්ඤණාවෙන් ගන්න. මමය මගේ කියලා එහෙම ගන්නෙත් නෑ. පඨවිතෝන මඤ්ඤති. පඨවින් මේති නමඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා එහෙම ගන්නෙත් නෑ. ඇයි? සන්නාමාන දෘෂ්ටි කියන මඤ්ඤණාවෙන් උන්වහන්සේලා සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. ඒ නිසා පඨවින් මේතින මඤ්ඤති. පංච උපාදානස්කන්ධය මගේ කියලා මොනම ආකාරයකින්වත් ගන්න. පඨමින් නාබිනන්දති පංච උපාදානස්කන්ධය පිළිබඳව සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ මේක පවත්වා ගන්නට ඕනෑ කියලා එහෙම ප්‍රීති ප්‍රමෝදයක් නැහැ උන්වහන්සේලාට. අර අසුචි කඳ අරන් යන කුජලයා තමන්ගේ වැටුප වේතනේ බලාපොරොත්තුෙන් මේ අසුචි කඳ අරගෙන යනවා. ඒකට ප්‍රියමනාපතාවයෙන් නෙමෙයි. වේතනේ බලාපොරොත්තු. ඒ නිසා උන්වහන්සේලාත් ඒ අසුචි කජක් තියා ඉන්න වාගේ මේ ආවිෂයේ බලාපොරොත්තුෙන් මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා. ඒ මිසක් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට සතුටට ඒවටපත් වෙන්නේ නැහැ. සංකිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදා මොකද මේකට හේතුව ඒ මහරහතන් වහන්සේ ඥාත පරිඤ්ඤා තීරණ පරිඤ්ඤා පහාන පරිඤ්ඤා කියන මේ පරිඤ්ඤා තුන සම්පූර්ණ කරලා මුලින්දලම මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන පරිඥා තුනම සම්පූර්ණ කළා. අන්නේ නිසා තමයි පඨවින් පඨවිතෝ අභිජානාති පංච උපාදානස්කන්ධයේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නම පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින්න මඤ්ඤති පංච උපාදානස්කන්ධය විශිෂ්ට ඥාණයෙන් දැනගෙන තණ්හා දිස්ත්‍ය මාන වශයෙන් මඤ්ඤණා කරන්නේ. පඨවියාන මඤ්ඤ පංච උපාදානස්කන්ධය ඇතුලේ සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා කියලා තණ්හා මාන ආදි වශයෙන් ගන්න. පඨවිතෝ මඤ්ඤති පංච උපාදානස්කන්ධයෙන් පිටත්තරව සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා කියලා එහෙම ගන්න. පඨවින් මේ තින මඤ්ඤ මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා එහෙම ගන්නවා. පඨවින් නාබිනන්ද. පංච උපාදානස්කන්ධය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්නේ නැති. මොකද්ද මේකට හේතුව? උන්වහන්සේලා හේරම පරිඥාත කරලා. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන මේ පරිඥා මං සම්පූර්ණ කළා උන්වහන්සේ. ඒ නිසා ඒව හැම ගන්නෙ නැහැ. ඊළඟට මේ රහතුන් වහන්සේලා පිළිබඳව මේ කියන ලද විස්තර හැටියට මේ වගේම තව කාණ්ඩ තුනක් තියෙනවා. දැන් මෙතෙන්ද කියා දුන්නා පඨවින් පඨවිතෝ අභිඥානාති කියලා පද පිළිවෙලක් මහරහතුන් වහන්සේ පිළිබඳව තව තුන් ආකාරයකින් මේ පද පිළිවෙල යෙදිලා තියෙනවා. ඒ කියාදීපු කාරණාවලත් මේ පදපිළිවෙලත් කිසිම වෙනසක් නැහැ. යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං කීනාසවෝ කියලා පද විස්තරයක් කළා ඒ ටිකත් එහෙමයි. සෝපි පටවින් පටවිතෝ අභිජානාති කියලා පද පිළිවෙලක් විස්තර කළා ඒ ටිකත් එහෙමයි. වෙනසකට තියෙන්නේ තංකිස්ස හේතු මේ විදියට නොගැනීමට හේතුව මොකද්ද? කායාරාගස්ස අන්න රාගය සම්පූර්ණයෙන් ඡය කරලා ඔය රහතුන් වහන්සේලා පිළිබඳව තරක්කොට තමයි ඔය කියාපු පද ටිකමයි ඔක්කොම කායාරාගස්ස රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දෙවෙනි පියවර කායා දෝෂස්ස දේශේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා ඒ නිසා ඔය කියන ලද ආකාරයට පටවිත් පටවින් පටවිතෝ අභිජානාති කියන ආකාරයට උන්වහන්සේලා අවබෝධ කරගන්නවා. තුන්වෙනුම කයා මෝහස්. මෝහේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. ඒ නිසා උන්වහන්සේලා පටවින් පටවිතෝ අභිජානාති විශිෂ්ඨ ඥාණයෙන් දැනගන්නම තණ්හාමාන දිට්ඨි මඤ්ඤණාමසයෙන් ගන්නවා. එතකොට මුලින් කියාපු කොටසයි මෙතන khaya රාගස්ස khaya දෝසස්ස khaya මෝහස්ස කියන කොටස් තුනත් එක්ක රහතුන් වහන්සේලා පිළිබඳව සතර ආකාරයක් තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තථාගතෝපි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධ තමන් වහන්සේ පිළිබඳ අරහත් වූ සම්්‍යක් සම්බද්ධ වූ තථාගතයන් වහන්සේ මහණෙනි. ඒ තථාගතයන් වහන්සේ කොහොමද අර රහතුන් වහන්සේට කළ විස්තරේ ආකාරයට තමයි. අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ පටවින් පටවිතෝ අභිජානා පංච උපාදානස්කන්ධය විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න. අනිත්‍ය ආදී වශයෙන් අවබෝධ කරගන්නව හේතුඵල ධර්මාදී වශයෙන් අවබෝධ කරගන්න. සතහාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය එහෙම පංච උපාදානස්කන්ධය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන පඨවින්න මඤ්ඤ මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ සත්‍ය පුජ්‍යලයක් ඉන්නා ආදි වශයෙන් තණ්හා මාන දිස්ති කියන මේ මඤ්ඤණාමංගෙන් ගන්නවා තථාගතයන් වහන්සේ පටවියාන මඤ්ඤති මේ පංච උපාදානස්කන්ධයේ ඇතුලේ සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා ආදි වශයෙන් තණ්හාමාන දිස්ති හැටියට ගන්නෙ නෑ තථාගතයන් වහන්සේ. පටවිතෝන මඤ්ඤති මේ පංච උපාදානස්කන්ධයෙන් පිටත්තරව සත්‍යයේ කුජ්ජලයක් ඉන්නවා ආදි වශයෙන් තණ්හාමාන හැටියට ගන්නෙ නැහැ. ඊළඟට පඨවින් මේ තින මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධේ මගේ කියලා කොහොමටවත් යන්නේ නැහැ තථාගතයන් වහන්සේ. පඨවින් නාබිනන්දති. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කොහොමටවත් තථාගතයන් වහන්සේ එහෙම ගන්නේ මොකද ඒකට හේතුව අරහත් සම්්‍යක් සම්බුද්ධෝ තථාගතයන් වහන්සේ මේවා ඔක්කොම පරිඥාත කළා. ධම්සක්කවතුම් සූත්‍ර දේශනායම තියෙනවා සංගෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං සංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං මේක පිරිසිඳ දැනගන්න ඕන පිරිසිඳ දැනගත්තා කියලා මෙහෙම අවබෝධ කරගත්ත බව බුදුරජාණන් වහන්සේ වදාරනවා. සේරම මනාකොට ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා කියන මේ පරිඤ්ඤාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ ඒවා සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. ඒ නිසා මේ පටවින් පටවිතෝ අභිජානාති කියන පිළිවෙලට මොනම ආකාරයකින්වත් තණ්හාමාන දෘෂ්ටි වශයෙන් ගන්නෙ නෑ අල්ලා ගන්නෙ නෑ තථාගතයන් වහන්සේ. ඔය තථාගතයන් වහන්සේ පිළිබඳව එක කොටසක් තමයි. ඊළඟට දෙවෙනි කොටස තථාගතෝපි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ මහණෙනි තථාගතෝ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයි. පඨවින් පඨවිතෝ අභිජානාති. මේ පංච උපාදානස්කන්ධය විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. කලින් කියන ලද ආකාරයට විශිෂ්ට ඥාණයෙන් අනිත්‍ය ආදී වශයෙන් හේතුඵල ආදී වශයෙන් නුවණින් අවබෝධ කරගන්න. පඨවින් පටින්තෝ අභිඥාය එහෙම අවබෝධ කරගෙන පඨවින්න මඤ්ඤති. පංච උපාදානස්කන්ධය සන්නාමාන දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැහැ මඤ්ඤනා කරන්නේ. පඨවියාන මඤ්ඤති. පංච උපාදානස්කන්ධය ඇතුලේ නිවාසී කෙනෙක් සත්‍යේ කුජ්ජලේ ඉන්නම කියලා තණ්හා මාන වශයෙන් එහෙම අල්ලා ගන්නවා. පටවිතෝන මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධයෙන් පිටත්තරව සත්‍යේ කුජ්ජලේ ආත්මයක් කියනවා කියලා එහෙමත් තණ්හා දෘෂ්ටි මාන වශයෙන් අල්ලා ගන්නවා. පඨමින් මේතින මඤ්ඤති. මේ පංච උපාදානස්කන්ධේ මගේ කියලා එහෙම මමත්වයෙන් අල්ලගන්නේ නැහැ. තණ්හාම මඤ්ඤණා වශයෙන් අල්ලාගන්නේ. පටවින් නාබිනන්දති. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අභිනන්දනයේට සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. මොකක්ද ඒකට හේතුව තථාගතයන් වහන්සේ මේ සියලු ධර්මයන් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා වශයෙන් ඒවා අවබෝධ කරගෙන තියෙනම ඒ වගේම ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළ හැටියට පරිඥාදී සියලු කෘත්‍ය කරලා තියෙනවා. ඉතින් මේ කොටසදී වදාරනවා සංකිස්ස හේතු. මොකද්ද මහණෙනි ඒකට හේතුව? නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණං මෙන්න මේකයි තථාගතයන් වහන්සේ වදාළ දෙවෙනි කොටස හැටියට උන්වහන්සේ නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා මේ තණ්හාම දුකට මුලයයි කියලා නුවණින් අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී එදා බුදු වෙන දවසේ අලියම මේ තණ්හාම දුකට මුලයි කියලා අවබෝධ කරගත්තා. නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විජිත්තා. තණ්හාව දුකට මුලයි කියලා මේ විදියට අවබෝධ කරගෙන. භවජාති භූතස්ස ජරා මරණං මේ භවය පහළ වීමෙන් ಜಾති ඇති වෙනවා කියනවා. භවයෙන් ಜಾති ඇති වෙනවා. ඊළඟට භූතස්ස ජරා මරණ. භවයෙන් ಜಾති ඇති වුණාට පස්සේ ඒ බුජ්‍යලයාට ජරා මරණ කියන මේවා ඇතුළත් ලං වෙනවා. ජරා මරණයන් ලැබෙනවා. මේ ජරා මරණ දෙක ගත්තාම සියලුම දුක් ගත්තා. කොට බුදුරජාණන් වහන්සේ නන්දි දුක්ඛස්ස මූලාන්ති ඉති විජිත්තා පන්නාම සියලුම දුකට මුලයයි කියලා අවබෝධ කරගෙන භවජාති භූතස්ස ජරා මරණං මේ භාවයක් ලැබුණාම ඉපදුණාම ඒ බුද්ධලයාට ජරා මරණ කියන මෙන්න මේව ලැබෙනවා කියලා අවබෝධ කරගන්න. කොහොමද අවබෝධ කරගත්තේ දා වෙසක් පෝ දවසේ අලුයම් කාලේ පටිච්ච සමුප්පාදයට සිත යොමු කළා මේ සත්‍යයේ දුකටපත් වෙලා නැද්ද මේ දුකෙන් බේරෙන්න ක්‍රමයක් කියලා යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට බුදුරජාණන් වහන්සේට වැටහි ගියා ජාතිය නිසා තමයි මේ දුක ඇති වෙන්නේ කියලා. මේ විදිහට හේතුඵල පරම්පරාව අවබෝධ කරගන්න. ඒක තමයි නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්තා භවා ජාති භූතස්ස ජරා මරණාන්ති කියලා දේශනා කළා. ඒක අවබෝධ කරගෙන තියෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ පටවින් පටවිතෝ අභිජානාති කියලා වදාළේ එහෙම ගන්නවා නමුත් අර මුලින් කියාපු හැටියට ගන්නෙ නෑ. මුලින් කියාපු හැටියට බුදුරජාණන් වහන්සේ ගන්න. පඨවින් පත්‍ය පඨවිතෝ සංජානාති කියලා මුලින්ම කියාපු පිළිවෙලට ගන්නෙ නෑ. මොකද නොගැනීමට හේතුව නන්දි දුක්ඛස්ස මූලාන්ති ඉති විදිත්තා භවආජාති භූතස්ස ජරා මරණ. මෙන්න මේ ටික අවබෝධ කරගන්න. තණ්හාම දුකට මුලයි භවයෙන් ජාතිය ඇති වුණාම එහෙම වෙච්ච පුජ්‍යලයාට ජරා මරණ ඇති වෙනවා කියලා අවබෝධ කරගන්න. තස්මාතිය භික්කවේ තථාගතෝ සබ්බසෝ තණ්හානං khය. ඒ නිසා මහණෙනි මේ තථාගතය සියලුම තණ්හාමං ශේකල. එහෙම ශේකල විරාගා, නිරෝධා, ඡාගා, පටිනිස්සග්ගා. ওই පදවලින් කියන්නේ ඔක්කොම ඒක තමයි. විරාගා නොඇලීමෙන්, නිරෝධා නැති කිරීමෙන්, ඡාදා අතහැර දැමීමෙන්, පටිනිස්සග්ගා බහර කිරීම. තථාගතයන් වහන්සේ සියලුම තණ්හාවන් ක්ෂය කළා ඒ ගැන නොඇලීම ඇති කරගෙන නැති කළා අතහර දමලා බැහැර කරලා අනුත්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බෝධෝති වදා. නිරුත්තරෝ සම්්‍යක් සම්බෝධියට පත්වනයි කියලා මම ප්‍රකාශ කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේම දේශනය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති වදාමි මම මෙන්න මේ විදිහට නන්දි දුක්ඛස්ස මූලාන්ති ඉති විදිත්වා තණ්හාව දුකට මුලයයි කියලා අවබෝධ කරගෙන භවජාති භූතස්ස ජරා මරණන්ති භවයේ ඇතුණාම ජාති යති වෙනවා එහෙම වුණාම ජරා මරණ ඇති වෙනවා කියලා මෙහෙම අවබෝධ කරගත්තා ඒ නිසා බුදු තථාගතයන් වහන්සේ සියලු තණ්හාවන් ශේය කළා නැති කළා ඒවා අතහැර දමලා බැහැර කළා අනුත්තරෝ සම්මයක් සම්බෝධියටපත් උනායි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ විදිහට මේ මුමුල පරියාය සූත්‍රයේ ඊ타ත්ම කෙටි සාරාංශයක් තමයි මේ පින්තුන්ට කියා දෙන්නේ. ඒක ප්‍රත්‍යඥයන්ගේ වශයෙන් මාරයක් තියෙනවා ශේක පුජ්‍යලයන්ගේ වශයෙන් මාරයක් තියෙනම රහතන් වහන්සේලාගේ වශයෙන් මාර හතරක් තියෙනම තථාගතයන් වහන්සේගේ වශයෙන් මාර දෙකක් තියෙනවා. ඔක්කොම අටක් වෙනවා. මේ අටට ආපෝ තේජෝ වායෝ භූත ආදි වශයෙන් විස්තර කළ මේ කරුණු 24 යෙදුනහම 192ක් වෙනවා. ඒ 192 මේ පටවින් පටේතෝ සංජානාති කියන පද හයෙන් බෙදී ගියාම 1152ක් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනා විස්තර කරන්න බැරි බව කාටත් තේරෙනවා. ඊටාම සැකෙමින් ඊටාමත්ම කෙටියෙන් මේකේ ඊටාමත්ම සාරාංශය තමයි මේකේ මේ මෙතෙක් මේ පින්වතුන්ට කියා දෙන්නට යෙදුනේ. ටිකක් ගැඹුරුයි ඒ වුණාට තවදුරටත් කල්පනා කරලා තේරුම් ගන්නට ඕන මේ පඨවි කියන වචනය අපි පංච උපාදානස්කන්ධය කියන එකට හරවගත්තා. මොකද හේතුව මේකෙම තියෙනවා ඒකත්ත කියන එකේ වේදනා සංඥා සංස්කාර විඥාන. නානත්ත කියන එකේ පංච උපාදානස්කන්ධ. ඒකත් එක හේතුවක්. අනික නෙත්තිප්පකරණයේ තියෙනවා එක කාරණයක් ගත්තාම ඒහා සම්බන්ධ අනෙක් කාරණාත් ගන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී අපි පංච උපාදානස්කන්ධය කියලා තෝරාගත්තා. ඒ අනුව තමයි මේ සූත්‍රයේ විස්තර කළේ තවත් බොහෝ තියෙනවා විස්තර කළ යුතු කාරණා එයට කාලය නැහැ. දැන් ඉතින් ධර්ම දේශනාව අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. මා හුඟක් සන්තෝෂමත් වෙනවා. මමත් අහලා නැති මේ පින්වුතුනුත් අහලා නැති දේශකයන් වහන්සේලා මේ දේශනාවට නොගන්න ඊ타ත්ම ගැඹුරු මේ මූලිය පරයය සූත්‍රයෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන්වත් ධර්ම දේශනාවක් කරන්නට ලැබීම පිළිබඳව ඉතින් හැමදෙනාම මේ අනුව හිතලා මතලා කටයුතු කළා. දියුණුව ඇති කරගන්නට ඕනේ. පංච උපාදානස්කන්ධය කියලා අරගත්ත කාටත් වැටහෙන්න. ඒ ගැන තණ්හා මාන දෘෂ්ටි කියන මේව නැති කරගන්නට ඕනේ. ඒකට සමාධි දර්ශනා භාවනා කළා. ප්‍රතිපත්ති ධර්මයන් කරලා හැමදෙනාම ඊතා ඉක්මනින් උතුම් අමාමහ නිවන් දකින්නට වාසනාව ඇති කරගන්නට ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කුසල බලයෙන් හැම දිනාට ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාව තබා ගන්න.